ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ අපි අද දවසේ පටන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වටිනාම කාරණා පහක් පිළිබඳව පොදු වශයෙන් මොකද මේ පහේම සිද්ධ වෙන කාරණා මොකද්ද කියලා සාකච්ඡා කරලා අපේ ජීවිතය තුළ මේවා හඳුනා ගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් හඳුනාගෙන නැති කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳවයි කතා කරන්නේ. අපි දන්නවා ප්‍රත්‍යක්ෂා වැඩසටහන තුළ ගොඩාක් ධර්ම කරුණු කතා කරන්නේ නැහැ කියලා. අපි මොකක්ද ප්‍රායෝගිකව කරන්න පුළුවන්. සමුදාංගහරවාද කියන්නේ පැවරුම් දෙන දවස්. එතකොට මම පැවරුමක් දෙන්න ඕන නිකන් ධර්ම කරුණු ටික කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. පැවරුමක් ගැන කරන්න දෙයක් දෙන්න ඕනේ. දැන් අපි අලුත් අදහස් ඇති කරගනිමින් ඉන්නේ ධර්මය තුල. අපි හැමදාම හිටිය ගතානුගතික ගතානුගතික ක්‍රමයේ ක්‍රමවේදී කියන්නේ සම්ප්‍රදායික ක්‍රමය කියන එක නෙවෙයි ගැටි වෙලා ඉන්න ක්‍රමය. සම්ප්‍රදායනුකූලව ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ ඉඳන් පැවැදගෙන කාලේ ඉඳන් පැවැදගෙන ආවිලා තියෙන ප්‍රායෝගික ක්‍රමවේදයක්. එතකොට මිහිඳු මහරහතන් වහන්සේගේ කාලයේදී ප්‍රතිඵල ලැබුවා කියන්නේ ලංකාවේ මිනිස්සු ප්‍රායෝගිකත්වය ඉහළයි. අද අපිට ප්‍රතිඵල නැහැ කියන්නේ ප්‍රායෝගිකත්වය නැහැ. නේද? එතකොට ප්‍රායෝගිකත්වය ප්‍රායෝගිකව ප්‍රතිඵලයක් ලැබුවා නම් ප්‍රායෝගික ප්‍රතිඵල ලැබපු බව ප්‍රතිඵල ලැබපු කෙනා දිහා බලනකොට පේන්න ඕනේ. නේද අද ප්‍රතිඵලලාභීන් වගේ නම් ඉන්නව නෑ නේ නේද නමුත් එයාලගේ ප්‍රතිඵල පේන්න නෑ නේද ප්‍රතිඵල කෙසේ වෙතත් නරක ප්‍රතිඵල නම් පේන්නවද කියනවා ඒකින්ද අපිට ඒ ගැන කතා කරන එක නෙමෙයි මම කියන්නේ කෙනෙක් හිතයි නැත්තම් මේ අද කාලේ ප්‍රතිඵලලාභී නැද්ද කියලා නැති වෙන්න බෑ නමුත් අපි බලනවා අපි ඉන්න කණ්ඩායමේ අපි මේ සාකච්ඡා කරන ධර්මයේ සාකච්ඡා කරන ධර්ම ශ්‍රවණය කරන අය තුළ යම් ප්‍රතිඵලයක් ඇති කර ගැනීම සඳහා යම් වැඩ පිළිවෙලක් කරන්නයි සූදානම් වෙන්නේ. කුමන හෝ ආකාරයකින් අපි නොයෙකුත් වැඩ කටයුතු කරනවා එක එක හොඳ වැඩ නරක වැඩ නේ මම කියන්නේ හොඳ වැඩ වලට වැඩියෙන්ම බාධාවන් සිද්ධ වෙලා තියෙනන් තියන්නේ බාහිර පරිසර වලින් අපිට බාධා සිද්ධ වෙනවා. මුගක් කරලා හොඳ වැඩ කරන්න ගියම බාහිර පරිසර වලින් බාධා සිද්ධ වෙනවා. ඒක අපි දන්නවා. සමහරලාට එක එක අපි කියන්නේ කකුලෙන් අදිනවා කියලා. මේ වැඩක් කරන්න දෙන්නේ නැහැ කකුලෙන් අදිනවා. එක වෙන පැත්තකට පෙන්නන්න හදනවා. වෙන වෙන සිතුවිලි වෙන වෙන දේවල් වගේ තියෙනවා. එතකොට මේ තියෙන தත්වයන් යටතේ අපිට මේක කරන්න බෑ මේ බාහිර දේවල් එක්ක. නමුත් එතකොට අපි කරන්නේ කරන්න සුදුසු පරිසරයක් හොයාගන්නවා. නේද? අප්පු මෙයාලත් එක්ක බෑ අල්ල පොරයක් අල්ලලා බලනවා. අප්පු මේ කට්ටියත් එක්ක බෑ කියලා සුදුසු පරිසරයක් හොයාගෙන සුදුසු අයත් එක්ක කරන්න පටන් ගන්න සුදුසු කට්ටියත් එක්ක. ඒ විදිහම අපිට බාධා කරන තව පැත්තක් තියෙනවා. අර බාහිර පැත්ත. අපිට වැඩේට යන්න දෙන්නේ නැතුව අපිටම බාධා කරන ඇතුළෙන්ම බාධා කරන තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතෙන් එන බාධා. උදාහරණයක් විදිහට ඉගෙන ගන්න කාලේ කියලා හිතන්න පාඩමක් කරද්දී අපි ගිය සතියේ ළමා සතියේ ළමා සතියේදී මේ ගැන සාකච්ඡා කරා. පොතක් බලනවා කියලා හිතන්නකෝ. මට එක දිගට ඉක්මනට මොන හරි ලිපියක් බැලීමේ උමනාවක් තියෙනවා. මොන හරි අධ්‍යයනයක් කිරීමේ උමනාවක් තියෙනවා. මොනවෙන්ද වැඩි ප්‍රබාධා වෙන්නේ කියලා බැලුවොත් නේද? මේක බල බල ඉද්දී මට වෙනත් කැමති දෙයකට හිත යොමු වුණොත් රූපවාහිනියට හෝ දුරකථනයට හෝ සමහරලාට අපි යමක් දුරකථනයෙන්ම අපි හිතමුකෝ නැත්තම් කම්පියුටරයෙන්ම මොන හරි දෙයක් බල බල ඉන්නවා බොහෝම වටින දෙයක්. ඒ අතර වාරේ හිත අපේ හිත අපිව පෙරලනවා අනිත් පැත්තට. හරි? අපි කම්පියුටර් එකකින් අන්තර්ජාලයම කියලා හිතන්නේ ඊටාම Tamanට ඊටාම වටින ඊටාම වටින දෙයක් තමන්ගේ ජීවිතයට වටින දේවල් බලමින් ඉන්නවා. ඒත් එක්ක මොකද කරන්නේ? අපිට තේරෙන්නේ නැහැ. එක්කෝ මම අර බාහිරින් එන බලපෑම කියලා කිව්වේ බාහිරින් ඇවිල්ලා වෙනත් ආසා කරන දෙයක් කවුරු හරි මට පෙන්වනවා. මේක කරන්න දුන්නේ නැහැ. මේක බහලා දැම්මා. බලහත්කාරයෙන් වහලා දැම්මා මේක. හරි මගේ කම්පියුටරේ උදරගත්තා කියන්නේ එහෙනම් මට මේක බලන්න බෑ. ඒක බාහිර බලපෑම. ඒක නෙවෙයි සමහර වෙලාවට වෙන්නේ මොකද්ද? මේක මෙතන තියෙද්දි මේක තුලම මගේ හිත තියෙද්දි මගේ හිත මොකද කරන්නේ? මට මගේ හිත මේක වහන වැඩ පිළිවෙල හදනවද නැද්ද? මේ වැඩේ නවත්තන වැඩ පිළිවෙල හදනවද නැද්ද? ආවොම්ම මෙහා පැත්තට යන්න නැත්නම් වෙන දෙයක් මෙන්න මේ දේ බලන්න කියලා මගේ හිතට දැඩි අදහස් දැඩි රාගයක් දැඩි වමනාවක් ආපු ගමන් මගේ සිත විසින්ම මගේ යහපත් ක්‍රියාව වළක්වා මෙලෝ වැඩක් නැති දෙයක යෙදීදී ඉන්න ස්වභාවයකට මාවපත් කරනවා. හවුද නැද්ද? නේද? එතකොට එන්න ඒ තමයි මගේ ගමන ආවරණය කරන මගේ අරමුණ ආවරණය කරන මගේ අරමුණ වසා දමන මගේ අරමුණ ආපස්සට අදින එක බලවේගයක් තමයි ඒකට කියනවා කාම ඡන්දය කියලා. හරි? කාම වස්තුන් කෙරෙහි තියෙනා වූ බලවත් රාගය ඒ කාම වස්තුන් කෙරෙහි තියෙන රූප එතෙන්දී අපි දන්නවා දැන් අභිධර්ම ගැන අපි කතා කරගෙන ඉඳලා රූප අරූප කියලා මේ සිත් උපදිනවා කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා. එතකොට කාමාවචර ලෝකයේ තියෙන දේවල් රූප අරූප පිළිබඳ නෙවෙයි ඒ කියන්නේ රූපාවචර අරූපාවචර පිළිබඳ නෙවෙයි එතකොට මේ කාමාවචර ලෝකයේ පිළිබඳ මේ තියෙන මේ කාම වස්තුන් කෙරෙහි <clears throat> තියෙන කැමැත්ත මගේ යහපත් අරමුණු ආපස්සට අදිනවා. හරි. එතකොට ආයේ මේ වැඩේ කර කර ඉද්දි මොනවද වෙන්නේ කියලා බලන්න මම යහපත් දේ කර කර ඉද්දි මට මොන හරි කවුරු හරි දුන්න අනවශ්‍ය ටිකක් තරවටු කරපු අවවාදයක් හරි නැත්නම් ඒ වගේ තරහක් ඉස්මතු වුණොත් ව්‍යාපාදයක් ඇති වුණොත් තරහක් ඉස්මතු වුණොත් ඒත් අර විදිහටම බාධා වෙනවද නැද්ද? නේද? ওই දෙක ප්‍රබලයි. ඇතුලෙන්ම එන එකක් ඒක. ඇතුලෙන්ම එන එකක් આવොත් මේ වැඩේ කොට කරගෙන යන්න බෑ. හරියට මේ තමන්ගේ ඇතුළාන්තයෙන්ම මේ වැඩේට බාධා කරන කම්මැලිකමක් උපදිනවා. හැකිලිච්ච ගතියක් උපදිනවා. එක්කම ආව එතනින් නැගිටවලා යවන්න තරමටම මේක ප්‍රබල වෙනවා. එහෙම නැත්තම් එතනම කිරා වැටෙන තරමට ප්‍රබල වෙනවා. නේද? එන අලසකමක් කුසිතකමක් එක්ක තීන මිද්‍යාවක් උපදිනවා නිකන් හැතුලට ඇකිලුනා වගේ හිත. නිකන් ඒක අර අර තිබ්බාර ප්‍රබෝධමත් ගතිය නෑ මේ මැලි ගතියක් එනවා අකර්මණ්‍ය ගතියක්. කර්මණ්‍ය නැති ස්වභාවයක් එනවා. අන්නේ අකර්මණ්‍යතාවයට කියනවා තීන මිද්දේ කියලා. හරිද? ඊළඟට අපි මොනවද දැන් අපි විභාගයට පාඩම් කරනවා කියලා හිතන්නකෝ. සමහර වෙලාවට අපි හරියට නොසන්සුන්කම් ඇති වෙනවා මේකෙදී. ඒ කියන්නේ එහෙම ඒ හිත හිත එකපාරටම සංසුන් නැති වෙලා යනවා. ඒ නොසංසුන්කම කියලා කියන්නේ අර සමහර වෙලාවට වැඩේට තියෙන ලොකු උවමනාව වෙන්න පුළුවන්. අපි දන්නවා හොඳටම හිතුවොත් එහෙම හිතුවොත් එහෙම හිතුවොත් එහෙම මට මේ මේක ඉක්මනට කරගන්න ඕනේ කියලා විභාගයක් එහෙම කිට්ටුවේදී දන්නවනේ අන්තිමට මුකුත් කරගන්න බෑ. ඒ නොසංසුන්කම ඒකත් එක්කම උපදින අනිත් ධර්මතාවය තමයි කරපු හොඳ ගැන නොකරපු හොඳ ගැනත් කරපු නරක ගැනත් හිතලා පසුතැවෙන ගතිය. ඒවට කියනවා උද්දච්ච කුක්කුච්ච කියලා. ඒ ඒ නොකරපු හොඳ මට මේ ටික කරගන්න බැරි වුණා මෙච්චර කල් සහ මම මේ වගේ ඕන දේවල් වගේ කරලා තියෙනවා කියලා හිතේ පසුතැවීම આવත් අර අරමුණේ ඉන්න බෑ අපිට. නොසන්සුකම આવත් ගැහෙනවා නම් ඉන්න බෑ අරමුණේ. නේද? අපි දුම් මේක හරිය නෑ ඉදි කට්ටකට නූලක් දානවා වගේ වැඩක් කියලා. හා හිතන්න. ඉදි කට්ටකට නූලක් දාන්න තියෙනවා මට. වෙන දේවල් වලට මේ එක එක දේවල් වලට හිත යනවා නම් පුළුවන්ද? බෑ. තරහ ගිහිල්ලා වෙවුලන ගතිය ආවම පුළුවන්ද? බෑ. කම්මැලි ගතිය තියෙනවා නම් පුළුවන්ද? බෑ. නේද? ඒ වගේම නොසන්සුන් ගතිය ආව බෑ. නේද? එතකොට වෙන දේවල් පසුතැවීම කියන්නේ වගේක්. ඒ වගේම තමයි ඒ අරමුණට යන්න තියෙන ඒ අරමුණ කෙරෙහි මේකට ගිහිල්ලා හරියන්නේ නැති වෙයිද දන්නේ නැහැ. හරියන්නේ නැති වෙයිද දන්නේ නැහැ කියලා ආපස්සට ඇදෙන කුකුස. ආපස්සට ඇදෙනේ කුකුස නිසා ආපස්සට ඇදෙන විචිකිච්ඡාව. හරි. ඔන්න ඒ කාරණා පහ තමයි අරමුණට බාධා කරන කාරණා පහ. හරිද? අපේ අපි යම්කිසි අරමුණකට යන්න යනකොට ඒ අරමුණට යන්න නොදී අපිට යන්න බාධා කරන සියලු කාරණා ටික ඕකස්සේ ඕක ඇතුලේ තියෙනවා බාහිරව. මේ ඇතුළාන්තයෙන් එන ඇතුළාන්තයෙන් එන දේවල් ටික. එතකොට මේ ටික අපි තේරුම් අරගෙන යම් විදිහකින් යම් කිසි කෙනෙකුට මේ නියම ඒ කියන්නේ අතරම සමාධියක් කුසල චිත්තයක් ඒ වගේම ඒ කුසල චිත්තයක් සමාධියක් මුවා කරගෙන වහගෙන හරි නිකන් අඳුරු පටලයකින් වහනවා වගේ වහගෙන පවතින සිතට උපක්ලේශයක් වෙන ප්‍රඥාව දුර්වල කරන ප්‍රඥාවට බාධා වෙන මේ ධර්ම ටික තමයි පංච නීවරණ කියලා කියන්නේ. හරි. එතකොට අපි මොනවද කරන්න ඕනේ මේකෙදී? මේ පංච නීවරණ හමුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ පංච නීවරණ හමුවේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. නීවරණයන් පිළිබඳව දැනගන්න ඕන දේවල් මොනවද? දැන් ඉතින් අපි දැනගන්න ඕන දේවල් කියලා දැනගත්තා නේද? අපි දැන් මේ කතා කරන්නේද? එහෙම දැනගත්තද නැද්ද? දැනගත්තා. දැන් ආයෙ කරන්න දෙයක් නැද්ද දන්නේ. හ්ම් දැන් තමයි කරන් තියෙන වැඩේ තියෙන්නේ. නේද? මොකක්ද පළවෙනියෙන්ම ස්වසංතානයේ නීවරණයන් හොඳින්ම දැනගත යුතුයි. තමන්ගේ సంతානයේ නීවරණයන් උපදිනකොට නීවරණයන් උපදින බව දැනගත යුතුයි. ඒක තමයි පළවෙනි කාරණාව. ඒකෙදි සාර්ථකද අසාර්ථකද? දැන් සාර්ථකයි. දැන් ওই පරණ සිද්ධිය වෙන ආයතෙන්දි නීවරණ තමයි ආවේ. ආයතෙන්දි මට කාමච්ඡන්දය තමයි ආවිලා තියෙන්නේ. අතෙන්දි තීන මිද්දේ තමයි ඇවිල්ලා තියෙන්නේ අතෙන්දි උද්දච්ච කුච්චේ තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා ඒ වගේ එකක් නම් දැන් කරන්න පුළුවන් හැබැයි අනාගතයේදී මට නැත්තම් අද හැන්දෑවේ හෝ මේ දැන් හරි එහෙම එකක් එනකොට එහෙම එකක් එනවාය කියලාවත් අඩුම ගානේ මං දනීද දැනගනීද මං අවවාදයක් දෙනවා එහෙනම් ඒ විදිහට දැනගන්න අද ඉඳන් නීවරණ වෙනකොට නීවරණ විදිය නීවරණ ආවා කියලා දැනගන්න ඈ කියලා කිව්වොත් ඒක කරන්න පුළුවන්ද නේද අපි උත්තර නැහැ. උත්තර නැත්තේ ඒක ඒක කර මං අය මතක් කරන්නම් මෙතනදී හරිම උත්තරය ඒක කෙරෙන්න ඕනේ. නේද? ඒක මට කරන්න බෑ. ඒක හරිය සාධාරණ උත්තරයක් ඇත්තටම. ඇයි එහෙම කියන්නේ? කරන්නේ නැත කියලාත් අපි දන්නවා. නේද? ඒකම ඔප්පු වෙනවා එතනිනුත්. මං කරන්නම් කියලා හා කියලා කිව්වට හොඳටම දන්නවද නැද්ද කෙරෙන්නේ නැහැ කියලා. හරි. මං අහනවා ඇයි කියන්නේ නැත්තේ? ඇයි කියන්නේ නැත්තේ කියලා අහනවා. එතකොට ඔය පැත්තෙන් එන උත්තරේ මොකද? ඇයි ඇයි හා කියන්නේ නැත්තේ කියලා අහනකොට මේ පැත්තෙන් එන උත්තරේ තමයි කරන්නම් කරන්න මං අදිෂ්ඨාන කරගන්නම් ඔය කිව්වට ඒක කෙරෙන්නේ නැහනේ කෙරෙන්නේ නැහනේ නේද කෙරෙන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? කෙරෙන විදිහට හදන්න ඕනද නැද්ද? කෙරෙන විදිහට හදන්න ඕනේ. කෙරෙන විදිහට හදන්න ඕනේ. ඔව්ද නැද්ද? නේද? ඒ කියන්නේ අපි හරියටම බෙහෙත් දෙන්න ඕන දැන්න බෙහෙත් දෙන්න ඕන. අපි කතා කරන කෙලින් අපි ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ගේ පැත්ත බලා ගන්න. හරි බලලා නිවැරදි කරගන්න. එහෙනම් අද තියෙන තත්ත්වයට නම් මට කෙරෙන්නේ නැහැ. ඕක හැබැයි මං කෙරෙන විදිහට මේක හදන්න ඕනේ. කෙරෙන විදිහට හදන්න ඕනේ. ඔන්න පැවරුම. හ්ම්. නැත්නම් අපි හැමදාම හැමිනි. තමන්ගේ තුල එන කාමච්ඡන්දය කාමච්ඡන්දයක් විදිහට දකින්න ඕනේ. මේකට ව්‍යාපාදේ ව්යාපාදයක් විදිහට දකින්න ඕනේ. තීන මිද්දේ තීන මිද්දයක් විදිහට දකින්න ඕනේ. එතකොට ඒව දකින්න නම් ඒ ඒ ඒ ඒ වාගේ ලක්ෂණ තේරුම් ගන්න ඕනද නැද්ද දැන් අපි කතා කරපු? එහෙනම් ඒ ලක්ෂණ තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට තමන් ළඟ තියෙන කමට මේවා තියෙනවා කියලා දැනගන්න. එතකොට උපදිනකොටම ඉපදුනා කියලා දැනගන්න ඕනේ. හරිද? ඊළඟට අපි ඊට එහා ගිය දේවලුත් අපිට පස්සේ දැනගන්නේ. අපි මේ ටික විතරක් දැනගමු. ඒ වගේම තමන්ගේ හිතේ ඉපදිලා නැති කාමච්ඡන්දය ඉපදිලා නැහැ කියලා දැනගන්න ඕන. උපං කාමච්ඡන්දය ප්‍රහාණය කරන විදිය දැනගන්න ඕන. ප්‍රහාණය වුණා කියලා දැනගන්න ඕන. ඔය කරුණුත් එක්ක දැන් අපි සූදානම් වෙන්නේ ක්‍රමයක් කතා කරන්න. හරි? මේක මේවා නැති කරගන්න ඕනේ. මේවා පුහුණු කරලා නැති කරගත්තොත්. අපි යම් විදිහකින් මේ කාරණා පුහුණු කරලා නැති කරගත්තොත් පින්නත් අපිට විශාල ලාභයක් තියෙනවා. නැති කරගන්න පුහුණු කරන්න ඕනේ. එහෙම නැතුව මම හැමදාම මතක් කරනවා මේ නැත්තම් නම් ඒ කියන්නේ නිකන්නම් නැති වෙන්නේ නැහැ කවදාකවත්. අපේ හිත දරුණු වැඩපිළිවෙලකට අරගෙන යනවා. හරි. දරුණු වැඩපිළිවෙලකට කියන්නේ දැන් මොකද මේවත් එක්ක ඉඳලා හිටියා කියන වැඩක් වෙන්නේ නැහැ. කාමචන්දෙත් එක්ක ඉන්නවා කියන්නේ ණයක් අරගෙන පොලි ගෙවගෙන ඉන්නවා වගේ. හ්ම් ධර්මයේ හැමතැනම මේ ටික තියෙනවනේ. කාමචන්දෙත් එක්ක ඉන්නවා කියන්නේ ණයක් අරගෙන ණය බර තියාගෙන දැන් අපි කැමති කාම වස්තු ගන්නකො කැමති කාම වස්තුවක් එක සැරයක් බැලුවට ඇති වෙනවද දෙසරයක් බැලුවට ඇති වෙනවද තුන් සැරයක් බැලුවට තුන් සැරයක් ඇහුවට ඇති වෙනවද නමුත් අහන්න නැතුව ඉන්නත් බෑ අහන්න නැතුව හිටියත් හිටියොත් දඬුවම් වගේ දකින්න නැතුව හිටියත් දඬුවම් වගේ රත් කරනවා දාන්නනේ දඬුවම් දෙනවා මට රිද්දනවා එහෙනම් මට අහන්න ඕනේ නේද අපි ඇත්තටම කවුරු හරි අල්ලලා පොලේ ගහනවා වගේ මේ ජීවිතය අපිව මම කිව්වම තේරෙන්න ඕන හොඳට අල්ලපොලේ ගන්නවා වගේ. ඇයි? දැක්ක වස්තු කාමච්ඡන්දේ ඇතිවෙච්ච වස්තු දැක ගැනීමේ ආශ්‍රය කිරීමේ ආසන්නයට වෙලා ඉඳීමේ දැඩි රෝගයකින් පෙළෙනවද නැද්ද? නේද? කවුදද මේක ඇති වෙන්නේ? අපි හැම කෙනෙක්ම මේ ලනුව කාලා. හ්ම් අපේ ආසන්නයේ විහිවෙච්ච මස් පර්වත කීපයක් තියෙනවා. නේද? මස් කුඩවල වගේ අපේ ආසන්නයේ විහිවෙච්ච අපි ළඟ විහිවෙච්ච මස් කුඩවල වගේ තියෙනවා. මේ කාමච්ඡන්දයට ගොදුරු වෙච්ච අපි මේ මස් කුඩවල් කීපය නැතුව ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අපි ඔක්කොම පුංචි තැනක පුංචි ලෝකයක පොඩි කෑල්ල විහිර වෙලා. හරිද? අපි හැමෝගෙම තියෙන මේ මනස ඒ ළඟ තියෙන මස්කොඩවල් ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. එක එක්කෙනා එක එක්කෙනා මේ ලෝකේ ඉපදිච්ච අය <clears throat> ඒ ආසන්නයේ හැදිච්ච දේවල් වගේක් ගැන එතන නැවත දැකීමේ නැවත ඇසීමේ නැවත විඳීමේ ආසාවකින් නැති නොවේවා නේද නැති නොවේවා කියන ප්‍රාර්ථනාවකින් නැති නොවෙන්න අවශ්‍ය කරන වැඩ කටයුතු කරමින් කවදා හරි නැති වෙලා යන දේවල් වගේක් පිළිබඳව මකලා දාන දේවල් වගේක් පිළිබඳව මේ යම් කිසි ගැටලු සහගත තත්ත්වයක් උදා කරගන්න මේ කොහෙට පැන්නාදෝ කොහෙ වැටුණාදෝ මොනවා කළාදෝ කියලා පීඩණයකින් ගිනි ගනිමින් ගිනි ගනිමින් ඉන්නවා මොකද කියන්නේ මම දන්නේ නැති මම ඇත්ත කියන්නේ මට මට තේරෙන එක නෙමෙයි බුදුහාමුදුරනේ දේශනා කරලා තින්නේ ඒ ඇත්ත කියන්නේ බය වෙන්න දෙයක් නෑ ඒකෙන් මිදෙන්න ඕන කියන එකයි මේ හරිද ඒකෙන් මිදෙන්න ඒක ඇති බව දැනගන්න ඕනේ. ඒක ඇති බව දැනගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන අපි තීරණය කරපු ඔක්කොම පිළිබඳව ඔය தත්ත්වය තමයි. දැන් එහෙනම් මේක නැති කිරීම ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඇති බව දැන ගැනීම සඳහා උපක්‍රමයක් ඕනේ. දැන් අපි ඕකට මේ අමාරුයි මට මේක තේරුම් කරන්න ටිකක්. නමුත් මම පුළුවන් හැටියට තේරුම් කරන්නම්. මේකට ලස්සන උපක්‍රමයක් තියෙනවා කරන්න. හරි? මම හැමදාම කියන දේක් තියෙනවානේ. අනුරාධපුරේ කිව්වම මොනවද මතක් වෙන්නේ? වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේවල් වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන මගේ මනසෙන් මම ජයශ්‍රී මහබෝධිය රුවන්වැලිසෑය අටම ස්ථානය. ඒකයි බස් නැවතුම් පොළ මට මතක් වෙන්නේ නැහැ. මහනුවර කිව්වම මතක් වෙන්නේ දල්දම්මාලිකාව ස්පිතාලේ මතක් වෙන්නේ නැහැ. නේද? හැබැයි නුවර ස්පිතාලේ එක දිගට වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මහනුවර කියනකොටම ස්පිරිතාලේ මතක් වෙනවා. ওই උදාහරණය මම ඇයි හැමදාම කියන්නේ. ඒක ඒක ජීවිතේට තේරුම් ගන්න ඕන මහා බරපතල හිත තේරුම් ගන්න ඕන බරපතල මූල ධර්මයක් ඕක ඇතුලේ තියෙන හින්දා. හරිද? ඇයි මම කියන්නේ බරපතල මූල ධර්මයක් කියලා කියන්නේ? ඒක තමයි අපේ අපිට යමක් හිත හදන්න පුළුවන් ක්‍රමවේදයක් උතන තියෙනවා. ඒ කියන්නේ එකම වස්තුව කතා කරද්දී විවිධ සංඥා තමයි එක එකනට එන්නේ. මහනුවර කියනකොට එක්කෙනෙකුට දල්දා මාලිගාව කියන එකද එක්කෙනෙකුට ස්පිරිතාලය එක්කෙනෙකුට තව නේද තැපරකන්තෝරුව හරි එක එක ඒවා එන්නේ ඇයි ඒකේන ආශ්‍රය කරලා තියෙන විදිහ අනුව අපිට කාමච්ඡන්දයට අදාළ සිද්ධියකට අපි මුහුණ දෙන වෙලාවල් වලදී අතීතයේදී මේ කාමච්ඡන්දයක් ආවා කියන එක දැන් මහනුවර කියන එක මතක් කරද්දිම දරදා මාලිගයේ මතක් වුණා. ඇයි යාට ස්පිතාලේ මතක් වුණේ නැත්තේ? ආශ්‍රය කළා නැති හින්දා. නේද? එහෙනම් කාමච්ඡන්දයට අදාළ සිද්ධි වර්ගය සිද්ධ කරනවා. දුව, පුතා, සහෝදරයා, සහෝදරිය ආදී වශයෙන් සිද්ධ වෙනකොට ඇත්තටම ඒ සිද්ධිය තුල තියෙන එක දෙයක් නේද? කාමච්ඡන්දය. නේද? වාහනයක් කියලා ගත්තොත් ඒ වාහනේ බොඩියක් තියෙනවා. වාහනේ එන්ජිමක් තියෙනවා. වාහනේ සීට් තියෙනවා. වාහනේ සුඛානමක් තියෙනවා. නේද? ඒතර මේ ඔක්ක ඔක්කගේම එන්ජිම කියන්නේ එකක්. නේද? ඇත්තටම අපි වාහනයක් ගැන කතා කරනකොට වාහනේ ගැන කියනකොට වාහනේ කාර්මික පැත්ත දන්නේ නැති කෙනෙක් හුඟක් වෙලාවට වාහනේට අපි නැගලා එල්ලවන නිකන් එන්ජිමක් තියනවාද කියලා ඔක්කොම මතක් වෙන්නේ නැහැ. නේද? කලාතුරකින් වතුර ටිකක් දාන්න උනොත් මොන හරි එහෙම එකක් වුණොත් තමයි එන්ජිමක් මතක් වෙන්නේ. හරි. නමුත් අද බල කාර්මික ශිල්පයකට. හරි බලන්න එයාට යනකොට එයාට සද්දෙන් කිව්ව හැකි අරගේ එයා හැම වෙලකම මේකේ එන්ජිම වුණා. එයාට එන්ජිම ගැන අදහස් තියෙනවා. ඒ වගේ අපේ මේ සියලු වැඩ කරන එක එන්ජිමක් තමයි අපි ආපස්සට අදින එන්ජිමක් තමයි මොකද්ද? කාමචන්දය. හරිද? අපේ වැඩ කරන කාමචන්දයෙන් තමයි අපි ගොඩක් දේවල් කරන්නේ. ලෝකේ. ඒතර කාමච්ඡන්දයෙන් වැඩ කරන වෙලාවේ කාමච්ඡන්දයක් ඇත කියන මතකය ආවේ නැත්තේ අපි කාමච්ඡන්දය ආශ්‍රය කරලා මේ සිද්ධිය වෙන්නේ කාමච්ඡන්දේ නෙවෙයි කියන එක ආශ්‍රය කරලා නැති නිසා හරිද හරිද නේද ඒක හැමම තමයි මෙතන තියෙන ප්‍රශ්නයක් කියලා ආශ්‍රය කරලා නෑ අපි හරි එහෙනම් අපි මෙහෙම කියනවා මට මට අර තියෙන කැමැත්ත හින්දා මං ඒ ඒ වුණාට මෙතන කියලා මගේ තුලම උපදින එක්තරා ධර්මතාවයක් කියලා මට දැනෙන්නේ නෑ ඒක නේද මම ඒ වුණාට මේ වැඩ ටික කරනවා එහෙනම් මං මෙන්න මෙහෙම වැඩක් කරන්න කිව්වොත් මොකද කියන්නේ මට වෙච්ච එක එක අබැද්ද තියෙනවා මගේ ජීවිතේ මම කෑම පස්සේ ගියා වෙලාවක මට දරා ගන්න බැරුව මම කෑම කපු අවස්ථා තියෙනවා අගුණ කෑම කාපු අවස්ථා තියෙනවා. කාලා ටිකල් අසනීප වැඩි කරගත් අවස්ථා තියෙනවා. නැත්තම් මං ගොඩාක් දුරට ආදරයේ හින්දා පීඩිත හිටිය කාලයක් තියෙනවා. දැඩි පීඩනයකින් හිටිය කාලයක් තියෙනවා. නැත්තම් රාගාදී කෙලෙස් ධර්මයකට යට වෙලා නිකන් පිස්සු වගේ හිටිය කාලයක් තියෙනවා. හරි ඒ වගේ මේ දවසක් හරි මොහොතක් හරි තියෙනවා. අන්න ඒ කාලයේ මට ඒ වෙච්ච දේ මම මොකද කරන්නේ? මෙනෙහි කරනවා දැන්. හරිද? දැන් මම මෙහෙ කරන මං අහවල් තැනදී මේ විදියට හැසිරුනේ මගේ ඇතුලෙන් ක්‍රියාත්මක වෙච්ච කාමච්ඡන්දේනේ මේ වැඩි වෙලා තියෙන්නේ. ඒක වෙලාවට මට නැතුවම බැරි වුණා. ඒක අපි තුමා ආදරය කරන කෙනෙක් කියලා මම දුවගෙන ගියා හැම වෙලේම බලන්න ඕනේ කියලා දුවගෙන ගියා. ටික කාලයක් යනකොට මේ කාම මේ මේ ඡන්දය කාලෙකදී මට වෙන දෙයකට එදිච්ච ගමන් අඩු වුණා. ඊට පස්සේ මම නිකන් දැක්කත් එකයි නැතත් එකයි වගේ. අර කාලේ මම නිකන් පිස්සු හැදිලා වගේ හිටිය හැටි. හරිද හැම දෙයක්ම හොයලා බලපෑටි. දැන් නිකන් හිටියත් එකයි නැත්නම් එකයි වගේ ඉන්න හැටි. හරි ඒ වගේ එක සිද්ධියක් අරගෙන මොකක් හරි එකක් අරගෙන ඒක තුළ මගේ කාමච්ඡන්දේ අඩු වැඩි වීම සිද්ධ වෙච්ච වෙලාවට මම හැසිරිච්ච විදිහ ගැන පොඩි මෙනෙහි කිරීමක් කරනවා. හරි? තවත් දෙයක් අරගෙන ඒ විදිහට මෙනෙහි කිරීමක් කරනවා. ඒ විදිහට මෙනෙහි කිරීම සැරෙන් සැරේ අපි ඉන්න ගමන් මොකද කරන්නේ? මගේ හිතේ ඉපදිච්ච ධම්ම ගැන ධර්ම ඒවට කියනවා ධම්ම කියලා. ධම්මානුපස්සනා කියන්නේ ඒකනේ ධම්මයට අනුපස්සනාවනේ ධර්මය අනුව වාසය කරමින් සිටීම අතීතයේ මට ඒ ඒ සිද්ධි වලට අදාළව මම ඉඳලා තියෙන්නේ කාම මේ බලන්න මේ අතීතයේ දැන් වෙච්ච ටික අරගෙන මම විශ්ලේෂණය කරනවා. මෙතන ඊළඟට ඒ වගේම ව්‍යාපාදේ ගැනත් එහෙම බලනවා. මම මේ වෙලාවේ මේ විදිහට හැසිරෙන්නේ මගේ ඇතුලෙන් මට වැඩිය ශක්තිමත්ව නැగిලා ආපු එක්තරා බලවේගයක ක්‍රියාකාරීත්වයක්. නේද? කියන්නේ තරහ ගියාම කියන්න ඕන එකද කියන්නේ? කරන්න ඕන එකද කරන්නේ? නෑනේ. හරියට මගේ ළඟට ආපු රාහසයක මා මට නෑ යකෙක් වැහිලා වගේ. අපි එහෙම කියනවා නේද? මේ මනුස්සයාට මොන යකා වැහිලාද මන් දන්නේ කියලා කියනවා. අනේ යකෙක් වැහිලා වගේ වෙනම කෙනෙක් වගේ හරියට නිකන්. එතන මේ ඉන්න කෙනා වෙනම කෙනෙක් වගේ හැසිරෙනවා. නේ? එතකොට එහෙම හැසිරෙන්නේ අන්න මම බලනවා. ඒ වෙලාවේ මට ව්‍යාපාදේ ඇවිල්ලා. ව්‍යාපාදයෙන් තමයි මේක කරේ. මගේ අරමුණට යන්න මම මම මම පිළිවෙලට ඉන්න හිටියේ. නේද? මම නිකන් පිස්සු වගේ ඉතින් අන්න ඒ වගේ මේ තමන්ගේ සිත තුළ ඉපදිලා තමන්ව ආපස්සට ඇද්ද ධර්මයක් කියලා තමන්ටම අපිම ගවේෂණය කර කර අතීත සිද්ධි අරගෙන ගවේෂණය කර කර කර කර කර කර බලනවා. මේ ව්‍යාපාදය අපේච්ච වෙලා මෙන්න කාමචන්දය ඇවිල්ලා මේක මේ විදිහට තමයි හැසිරුනේ මේ විදිහට තමයි හැසිරුනේ කියලා බලනවා. දැන් මම එහෙම එහෙම දැන් අපි හිතමුකෝ මම මොන හරි වැඩක් කරගෙන හිටියා. මම මම අන්තර්ජාලය කියලා හිතනද නැත්තම් පොතක් අරගෙන ඒ හොඳ පොතක් කියවමින් හිටියා. ඒ ඉන්න වෙලාවේ මට මේකෙන් නැගිටලා නැගිටලා මට ඒක කරගන්න බැරි වුණා ඊය දවසේ මං හිතාන් හිටිය තරමට කරගන්න බැරි වුණා. දැන් මම මේ මේ දැන් මෙනෙහි කරනවා මට මේක කරගන්න බැරි වුණේ මමම දන්නේ නැති බලවේගයක් කියන කාමචන්දයක් ඇවිල්ලා මගේ මේ අවශ්‍යතාවය මගේ මේ අරමුණ යට කරලා ඒ පැත්තට මාව නැගිලා ගියා කියන එක හඳුනා ගන්නවා. හරි? මං අහනවා අපේ පින්නන්ත අයගෙන් අපි කෙලින්ම ගන්න මේ කම්පියුටර් එක කියලා මේ වැඩේ වුණා කියලා ඒ කියන්නේ තමන් බල බල හිටියේ යහපත් දෙයක් බලා ගන්න බැරි වුණා වෙනත් දෙයකට හිත ගියා කියලා හිතන්න. මේකට මේකයි උනේ මේකයි උනේ මේකයි උනේ කියලා තමන් මේ විදිහට කලින් කලින් වෙච්ච දේ මෙනෙහි කර කර මෙනෙහි කරලා මෙනෙහි කරලා තිබ්බොත්. එතෙන්දි කාමචන්දය සිද්ධ වුණේ කියලා ආශ්‍රය කිරීමක් ඒ කරන්නේ. නේද? හරියට වාහනේ යන කෙනා එන්ජින් ආශ්‍රය කරා වගේ. දැන් මම අහන මේ අයගෙන් මට එපා මම මම කියන දෙයක් නෙවෙයි. ඕක ඔය විදිහට වාර ගාණක් වැඩි වාර ගාණක් හරියට මෙනෙහි කරලා තිබ්බොත්. දවසක පරිගණකයේ ඉස්සරහා ඉඳගෙන Tamanට අවශ්‍ය දේ බල බල ඉන්න වෙලාවක වෙනත් දෙයකට හිත යන්න ගියොත් මතක් නොවේයිද ඔන්න කාමචන්දයක් ඉපදුනා කියලා. මතක් නොවේයිද? හා. ඔන්න පැවරුම. හරිද? ඒ කියන්නේ මේක හදන්න පුළුවන්. කාමච්ඡන්දය උපදිනකොටම කාමච්ඡන්දයක් ඉපදුනා කියන එක මතක් වෙන්න නම් අපේ අතීත සිද්ධි අරගෙන ඒ සිද්ධිවල කාමච්ඡන්දය උලුප්පු උලුප්පු උලුප්පු බල බල බල බල ඒ සිද්ධියට අදාළව ඒක ඒක මතු කර කර මතු කර කර මතු කර කර බලන්න. ව්‍යාපාදයෙන් මැඩගෙන ගිය වෙලාවල් වල මගේ సంతානගත ව්‍යාපාදයේම නැగిලා මාව යට වෙලා ගිය හැටි යට වෙලා ගිය හැටි කියලා මතක් කරලා බලන්න. තීන මිද්දේ යට වෙලා ගිය වෙලාවල් වල අද මම අර කියන්නේ නේද ඇඳේ ඉන්න හැඳේ ඉන්න කෙනාට එලාම් තියලා නිදාගත්තාම එලාම් එකට නැගිටින්න උවමනාව තිබ්බට නැගිටින්න බෑ යට වෙලා මොනවටද? තීන විද්‍යාව ප්‍රබලයි. නේද? ඒලා මම කවදාකවත් මම ලේසිය තීන විද්‍යාව ප්‍රබලයි කියලා හිතලා තියෙනවද? නැහැ. නේද? එහෙනම් තීන විද්‍යාව ප්‍රබල වෙලා මගේ හිත මෙහෙම යට වෙලා තෙරපිලා ඉන්නේ. හරිද? එහෙනම් මහා උත්සාහවන්ත තීන විද්‍යාව නැති කරන විදිහ ගැන අපි කතා කරමු හෙට දවසේ. හරිද? අද පැවරුම තමයි මේක අල්ලගන්නේ. හරි මේ සඳහා මොකද ගොඩක් කතා කරන්නේ නැහැ කිව්වනේ මම. කරන්න දෙයක් දෙන්න කිව්වනේ දැන් අපි කොච්චර කතා කරත් කාමච්ඡන්දය ගැන. ඒ ඕන කාමච්ඡන්ද වල අර්ථ දැක්වීම, ඒකේ අතීත අර්ථ දැක්වීම, ඕන ඉංග්‍රීසියෙන්, පාලියෙන් තව ඕන එකකින් අපි ඕව ඕව පුළුවන් අපිට. නේද? තව අර්ථ දැක්වීමක් මම යොමු කරන්න යන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මොකක්ද කියලා අර්ථ දැක්වීමක් තියෙනවා. ඒකෙදින එක අර්ථ දැක්වීමෙන් එකක් ඒ එක අර්ථ දැක්වීම ගොඩාක් තියෙන අතරේ මට හරියම හිතගත්ත එක අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ තමයි යම් සිතක ධාරණය කරන්නේ නම් හරි යම් සිතක දරන්නේ නම් ඒ දරන දේ නිසාවෙන් සතර අපාය යන එක වලකින්න වලකිනවා නම් සංසාර දුක්ඛ ස්කන්ධය වලකින යම් යම් දෙයක් යම් සිතක දරලා තියෙනවා නම් අන්න ඒ දරන ධර්මයට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා. ඒ කියන්නේ සතර අපායට යන්න හේතු වෙන සසර දුක් වලට හේතු වෙන ධර්මතා වලට ඉඩ නොදී නේද අපේ හිතෙම උපදින ධර්ම වලට කියන ධර්ම කියලා. හරි. එහෙනම් දැන් අපිට බලන්න කාමච්ඡන්දේ කාමච්ඡන්දේ විදිහට උපදිනවා නම් සිතුවිල්ල. කාමච්ඡන්දේ හැදෙන වෙලාවට කාමච්ඡන්දේ කියලා උපදිනවා නම් ඒක ධර්මය දැරීමද නැද්ද? ධාරණය කර ගැනීම නෙවෙයි. දැරීමක්. ධාරණය කරගන්නවා කියන්නේ එකක් ඒ කියන්නේ මතක තියාගන්නවා කියන එක ධරනවා කියන්නේ තව එකක් තේරුණාද දන්නේ තේරෙන්න ඕනේ නේද දැන් අපිට මේ කතා කරපු ටික ඔක්කොම ධාරණය කරගන්න පුළුවන් හැබැයි අද අහවල් තැනදී එන්නේ නැහැ එන්න නැත්නම් වැඩන්නේ ඒක දරලා නැහැ ඒක දරන්නේ නැහැ මගේ මනස ඒක දරනවා කියන එකයි ඒක දරනවා කියන එකයි හරි එහෙනම් මේ දරන්න තමයි හදාගන්න හදන්නේ එහෙනම් අද අපි කරන්නේ අද දවස පුරාවට මේක එක අත්දැකීමක් හරි ගන්න බලන්න ඕනේ හරිද එකක් හරි ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම පුළුවන් එතනින් ඉස්සරහට යන්න. හරිද? මොකද අපිටම තේරෙනවා අපේ වැඩ පිළිවෙල මොකද්ද කියලා. නැත්තම් කොහොමත්ම මේ වැඩ පිළිවෙලට අවතීර්ණ වෙන්නේ නැහැ. හැමදාම අපි මොනවා හරි දෙයක් කර කර හිටියා මේ මේ කරුණෙන් ගැලවෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හොරා අල්ලගන්න වැඩ පිළිවෙල කරේ නැහැ. හරිද? ඒ කියන්නේ ඒකටම යට වෙලා ඒකටම යට වෙලා ඒවටම යට වෙවි යට වෙවි යට වෙවි හිටියා. ඉතින් ඒක දැනගෙන අද දවසේ අපි කොහොම හරි වෙලාවක් හොයාගන්න ඕනේ. අද සංඝ දවස හරිද රෑ හරි කමන්නේ දවල් හරි කමන්නේ කොහේ හරි වෙලාවක් හොයාගෙන පැත්තකටලා ඉඳගෙන භාවනාවක් විදිහට කරනවා නම් ප්‍රතිඵල වඩාත් වැඩි හරිද මේ විදර්ශනාවල් මේ හරිද මේ මේ හිත හදන වැඩ පිළිවෙලා අය මේක මේක ධම්මානුපස්සනා කියන්නේ දැන් මේක කියයි හාමුදුරන්ට හිතන හිතන ඒවා කියනවා වද්දෝ නේද? කොහොම භාවන අපි අහලා නැහනේ. අහලා නැත්තේ සතිපට්ඨානෙ බලලා නැති හින්දා. <laughs> සතිපට්ඨානෙ හරියට බැලුවා නම් ඒකේ තියෙනවා තමන්ගේ සිතේ උපදින්නා වූ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දනි ධම්මානුපස්සනාව යන තියෙනවා. අරන් බලන්න. එහෙනම් හිතේ තියෙන හිතේ උපදින සිතුවිලි පිළිබඳව හඳුනා ගැනීමට හඳුනා ගැනීම සහ ඒ නැති කිරීම තේරුම් ගැනීම ඔය ඔක්කොම වැටෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ දේවල් ආරියස්ථාංග මාර්ගයට අදාළ දේවල් ඔක්කොම වැටලා තියෙන්නේ ධර්මානුපස්සනාවට. හරිද? එහෙනම් මේක කිසිම විදිහකින් ධර්මානුකූල නොවේයයි කියන්න බෑ. අපි පැත්තන්ට ප්‍රතිඵල පේන්න තියෙනවා. කරන්න ඉස්සෙල්ලා පේන්න තියෙනවා. අපිට ඔප්පු වෙලා තියෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඒ කියන්නේ Taman තුලින් තේරෙනවා මේක කරොත් මේක වෙනවා කියලා. මේක නොවීමේ ආධිනවත් තේරෙනවා. මෙච්චර කාල උනේ නැත්තේයි කියලා තේරෙනවා. ආශ්‍රය කරලා නැති හින්දා කියලා. නේද? එහෙනම් අපි මොකද කරන්නේ? දැන් අද දවසේ පාටලා ගන්න එපා. මොකද්ද කරන්නේ? අපේ අතීත සිද්ධි බොහෝමයක් තියෙනවා. අපේ ඔක්කොම සිද්ධිනේ තියෙන්නේ. අපේ අපේ ඊයේ වෙච්ච ටිකම ඇති. ඔක හොයාගන්න. පෙරේද වෙච්ච ටිකම ඇති. නේද? ඒ වගේ සිද්ධි කියලා හොඳට සිදිච්ච ඒවා කීපයක් ගන්නවා නම් ඒත් හොඳයි. අරගෙන අපි මේ පුහුණු කරන්න හදන්නේ. ඒවා ඒ පරණය අරගෙන මෙනෙහි කරනවා මේ මෙතනයි මේ කාමච්ඡන්දයෙන් වෙච්ච දේ මෙන්න ව්‍යාපාදයෙන් වෙච්ච දේ කියලා බොහෝ සිද්ධි ගන්න මෙනෙහි කරනවා එතන කාමච්ඡන්දේ යෙදිච්ච හැටි ඒක හොඳට තේරෙයි අඩු වැඩි වෙනකොට මොකද උනේ කියලා. නේද? මේ ශරීරයේ ක්‍රියා දැන් ව්‍යාපාදයේ අඩු වැඩි වෙනකොට කොහොමද? හ්ම් හොඳට සාන්තයි නේ ටිකක් වැඩි වෙනකොට දත් ෆූට් වෙන ගතිය එනවා, ඇස් ලොකු වෙන ගතිය එනවා, අත මිටි මොළ වෙන ගතිය එනවා, ඉඳ ගන්න තැනින් නැගිටින ගතිය එනවා, එහාට මෙහාට ඇවිදින ගතිය එනවා, වචනේ පයින් වෙලා වෙනවා නේද? හ්ම් ඒ කියන්නේ ව්‍යාපාදය කියන එක මේ ඇතුලේ නැගෙන සිතුවිල්ලේ මේ තියෙන ප්‍රබලත්වය. නේද? දැන් ඊයේ පෙරේද බහින් බස් වීමක් නිසාවෙන් එක දියණියක් තාත්තෙක් මරලා දානවා. හිතන්නකෝ නේද? හ්ම් ඒ කොයි තරම්නම් ප්‍රබලද මේ අකුසලය? දියණියක් තාත්තෙක් මරලා දානවා කියන්නේ. නේ? දැන් මෙතර කාලේ එහෙම ඒවා ටිකක් අහුවෙන්නේ නැහැ වගේ මම හිතන්නේ. නේ? ඉතින් ඒ තමයි පුහුණු කරලා නැතිකම. මේකට ප්‍රතිවිරෝධයක් ඇති වෙන ආනන්තරීය පාප කර්මයන් සිද්ධ වෙන්න සිතුවිලි උපදිනකොට ඒක නවත්තන්නවත් හිතෙන් ධර්මය එන්නේ නැහැ. හරි අසරණ ස්වභාවයක් ඒක. හරි? ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මටත් එහෙම වෙන්න පුළුවන්. දවසක. දැම්මම මේක පල්ලෙහාට ඔබලා ප්‍රබල සිතුවිලි ඇති කරගත්තොත් දන්නවද වටිනම දේ? ඊළඟ භවයටත් මේක යනවා. මේ සැරේ නිවන් දකින්න බැරි වුණොත් හරි මේක හොන්දට ප්‍රබලව කරගන්න තිබ්බොත් ඇයි? ඔය මේ රාගාදී කෙලෙස් ධර්ම කවුරු හරි කියලා දුන්නද? කොහෙන්ද ආවේ? කොහෙන්ද ආවේ? සංසාරේ පුරුදු කරපේවා. එහෙනම් එහෙ පුරුදු කරපුවා මෙහෙ එනවා. නේද? ඒව නැවත හට ගන්නවා. එහෙනම් මේ වගේ පුහුණු කරලා තිබ්බා. මේ වගේ පුහුණු කරන්න පුළුවන්. මම නිකන් අහන්න. මේ කරුණ ආශ්‍රය කරපුවා මේ විදිහට හදන්න පුළුවන් කියලා අපි දැනගත්තේ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද නැද්ද? ඉතින් මම කියන්නේ මගේ පඬිතුකම නෙවෙයි. මේක කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේක මට හම්බෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය. එහෙනම් බුදු කෙනෙක් පහළ වෙලා තියෙන කාලයක කියන එක කොච්චර වටිනාකමක් තියනවාද මේ සත්‍ය ධර්මය අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේක ඉක්මනට ඉක්මනට ඉක්මනට හදන්න ඕනේ. හරි මේක හදාගත්තට පස්සේ මේ විදිහට මේක හදාගත්තට පස්සේ අපි කියනවා අපි කරන හැම අවස්ථාවකම මම නිවනට යොමු වෙමින් ඉන්න ගතියක් තියෙනවා මට ඊට පස්සේ. හරිද? ඒ කියන්නේ මම මොකද්ද මේ හදලා තින්නේ මගේ මානසිකාරය. මගේ මානසිකාරය ඔය වගේ හරි පැත්තට හදපුවාමයි ඒ එන්න ඒ මානසිකාරයට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. හරි නුවණින් මෙනෙහි කිරීම කියලා. හරි කාමච්ඡන්දේ කාමච්ඡන්දේ විදිහට දැනනවා. ඕකේ කැලලක් තියෙනවා. හරිද? දැන් ඊළඟට අපි හෙට කරන්නේ ඕකෙම නැති කරන්නේ කොහොමද කියලා මෙනෙහි කරන එක. හරි? නැති කරන්නේ කොහොමද කියලා මෙනෙහි කරන්නේ කාමචන්දය නැති කරන්නේ කොහොමද කියන එක ගැන මෙනෙහි කරනවා. මෙනෙහි කරන විදිහ. එතකොට තමයි අපි අපේ පැත්තෙන්ම වැඩපිළිවෙල සකස් කරගන්නේ. ව්‍යාපාදේ නැති කරන්නේ කොහොමද? තීන විද්‍ය නැති කරන්නේ කොහොමද? ඒව ගැන අපි දින ගාණක් කතා කරමු. නමුත් එකක් මං කතා කරලා වැඩපිළිවෙල හදලා දුන්නාට පස්සේ අපිට ආසාවක් ඇති වෙනවා. ඒක තමයි කාමච්ඡන්දය කරලා ආයෙ මාස ගාණක් ගිහලා තමයි ව්‍යාපාදේ කරන්නේ. හරිද? අද පහම කතා කරලා දැන් නීවරණ ගැන මේ සතිය ඊට පස්සේ ඇයි දැන් අපිට පුළුවන් අපි දැන් බණ දන්නවා බණ අහලා තියෙනවා නේද අපිටත් උනන්දුවක් තියෙන්න ඕනේ එක එක එක එක ශේෂ්ත්‍රයක් කතා කරපුවා මම කාමච්ඡන්දේ එක එක නීවරණයන්ගෙන් යට වෙන්නේ කොහොමද කියන එක කතා ඒක අයින් කරන්නේ කොහොමද කියලා කාමච්ඡන්දේ ආශ්‍රය කරගෙන කතා කරපුවාම අනිත් අනිත් ටික හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අපිට උනන්දුව තියෙන්න ඕනේ. අපිට හැම වෙලෙම ලොකු කැමැත්තක් ආසාවක් ඇති වෙන්න ඕන හිතේ මේක ප්‍රායෝගික ධර්මයක් කියලා. ඒතර අතීතයේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව ඔය විදිහට සිද්ධි ගානක් අරගෙන මේ ඔය බලන්න අපේ නාස්ති වෙන කාලය. බස් එක යනකොට. හ්ම් කොහෙද හරි වෙලා වැස්සකට හුවෙලා ඉන්නකොට. වැසිකිලි කැසිකිලි කරන ප්‍රමාණය වෙලාවෙදි පවා. හරි අපි මොකද කරන්නේ කියන්නකෝ. මේ බස් එක යනකොට නිින්ද ගියේ නැහැ තනියම යන්නේ. නිින්ද ගියේ නැහැ. දැන් මොකද කරන්නේ? හැපි හැපි ඉන්නේ මොනවත් එක්කද? ඔය මේ සිතේ සිතේ එක එක ඒවා හිත තනි වෙච්ච ගමන් මොකද කරන්නේ? හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා නෙවෙයි හිතෙනවා මේකට නම් වෙලා විවේක නෑ මේකේ වැඩිම නේද මේකට එක අපේ අපේ දරුවෙක් විදේශයක ඉන්න දරුවෙක් මට මෙහෙම කිව්වා. පොඩි කාලේ මෙයාට දැවුණා තමයි එකක් කියන්නේ භවග භවගාමී ගමනක් කරලා යනවා කියලා මේක. පොඩි කාලේම දැනුණා එයාගේ භාෂාවෙන් කිව්වේ. පොඩි කාලේම මට දැනුණා මේක හරි වදයක් කියලා මම මොකද්ද? හාමුදුරනේ මේ මට මම මට මම මාත් එක්ක chat කරන එක නවත්තන්න ඕන කිව්වා. හරි කොච්චර වටින දෙයක්ද බන් මේ කියන්නේ? ඒ කියන්නේ මෙයා හැම වෙලෙම සාකච්ඡා. නේද? අපිත් එක්ක මෙයා හැම වෙලේම සාකච්ඡා විතර්ක. ඒකට කියන්නේ විතර්කයන් කියලා. එහෙනම් මෙයා කියනවා මෙයාට මේකට ක්‍රමයක් හොයන්න ඕන නෝ මේක වදයක් කියලා හිතනවා කියලා. තේරුමක් නැහැ කියලා හිතනවා කියලා. ඇත්තනවත් බලන්න අපි වැළුවොත් එහෙම අපේ හිත අපිත් එක්ක හැම වෙලේම මොකක් හරි විතර්ක ගොඩනගන ගතිය තියෙනවා. ඒකත් එක්ක අපි බොහෝ දුර යන වෙලාවකට. හ්ම්. බොහෝ දුර ගිහිල්ලා. එතකොට අන්න ඒ ඇති වෙන දේවල් මෙනෙහි කිරීම දිගින් දිගට සිද්ධ වෙන්න ඉස්සෙල්ලා මට දැනුනොත් මෙන්න කාමච්ඡන්දේ පුදුනා කියලා. හරි. ඉතින් මේක කරන්න මේ විතර්ක අපි මේ වගේ නිකන් එක එක ඒවා හිත හිත ඉඳ ගත කරන කාලය බැරි වෙලාවත් අර ක්‍රමයට අපි හැදුවා. මහන්සියලා දවස් දෙක තුනක් මහන්සියලා සතියක් මහන්සියලා අර ක්‍රමයට හැදුවොත් කාමච්ඡන්දේ එනකොටම කාමච්ඡන්දේ කියලා දැනගන්න. ව්‍යාපාද එනකොටම ව්‍යාපාද එනවා කියලා දැනගන්න. දැන් මොකද වෙන්නේ? නිරායාසයෙන් ඒක තව ප්‍රගුණ වෙනවා. නේද? අනිත් එක මේක හදා ගන්නත් අපිට එක තැනක ඉඳගෙන කරනවා වගේම ඔය බස් එකක යද්දි විතරක පහල කර කර ඉන්න නැතුව ඈ නොයෙකුත් තැන් වල පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන ඉතින් නිින්ද ගිහින් වගේ ඉන්න අනිත් අය දැන් නිින්ද ගිහිලා ගියා නේද ඇස් දෙක පොඩ්ඩක් තියාගෙන පොන්ද කේන් තියාගෙන ඉතින් වාහනේ යන ගමන් හරි එතෙන් දිනුනේ මොකද්ද මෙතෙන් දිනුනේ මොකද්ද කියලා උනේ මොකද්ද කියලා කියන්නේ අර නේද අපි නිකන් වෙනදාම නිකන් අහවලා මොනවද කිව්වේ මෙයා මොනවද කිව්වේ කියේ මේ පොලංග දේවල් මෙනෙහි කර කරින් නැතුව අහවල් තැනේදී කාමච්ඡන්දය ඇති වෙච්ච හැටි එතෙන්දී ඒක වැඩි වෙච්ච හැටි මේ කාමච්ඡන්දය නේද මේ සියලු දේ කරේ මේක නේද මෙහෙම වෙන්නේ කියලා ඒ සිද්ධිවල නීවරණ නීවරණ වෙන් කරන්න එක එක සිද්ධි අරගෙන නීවරණ වෙන් කර කර වෙන් කර කර බලන්න මේ සිද්ධිය මේ නීවරණය මේ සිද්ධිය මේ නීවරණය අපේට මේ සිද්ධිය මේ නීවරණය අපේට මේක අඩු වැඩි වෙනකොට වෙච්ච හැටි ඔක්කොම ආයෙ මෙනෙහි කර කර ඉන්න. එහෙම මෙනෙහි කරන්න මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හරිද? ඒ කියන්නේ මේ බස් එකේ යද්දිත් මහ ප්‍රයෝජනවත් දෙයක් කරලා. හ්ම්. ඒ දේ කරලා අත්හදා බලන්න අද දවසේ හෙට උදේ හරි කමන්නේ එක සැරයක් හරි කෑම පිඟාන හරි දකිද්දි කාමච්ඡන්දේ උඩට ආව නේද කියලා මතක් වෙයිද කියලා. හරි. අන්න එහෙම මතක් වෙන තුරු මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. හරි. ඊට පස්සෙත් ඒ මෙනෙහි කිරීම අතහැරලා බෑ නැවත නැවත නැවත නැවත ඒක කරලා ඒක ඒ මතක් වෙන එක එක දිගට පවතින විදිහට හදාගන්න ඕනේ. එහෙම හදාගත්ත ගමන් තේරෙයි දැන් මොකද කරන්නේ මේක තේරුමක් නැති වැඩක් කියලා තේරුණාම අපි අද එකක් නිකන් දැන් මම මතක් කරන්නම් යම් වස්තුවක් සුබ වශයෙන් දැකීම කාමචන්දයට හේතු වෙන දෙයක්. මේවා හොඳ දේවල්, සුබ දේවල්, දැකිය යුතු දේවල් විදිහට දකින්නේ කුමන කාරණාවක් හින්දාද? අවිද්‍යාව හින්දා. හරිද? වස්තුවක මේක මේක මේක ඉතාම හොඳ தත්ත්වයේ තියෙන දෙයක් කියලා දාගන්නේ අවිද්‍යාව හින්දා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි ඉස්සෙල්ලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. දැන් සාමාන්‍යයෙන් කාමචන්දේ වැඩි වෙන්න හේතු වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. එහෙනම් ඔන්න කියනවා කාමචන්දයට හේතු වෙන්නේ සුබ නිමිත්ත තිබීම සහ එය නුනුවණින් ඒ කියන්නේ අයෝනිසෝ මනසකාරය. සුබ නිමිත්ත සහ අයෝනිසෝ මනසකාරය. ඔන්න දැන් මම දන්නවා කාමච්ඡන්දය අයින් කරන්න මොකද කරන්න. මට අපි හිතමු යම් කිසි කෙනෙකුට රූපයක් පිළිබඳ, මනස රූපයක් පිළිබඳ නැවත දැකින එක නිකන් දැක්කම අපි කියන්නේ දැක්කත් ඇති. මේවා නොදැක මොකටද? එහෙම කියන්නේ නේද? එතකොට අන්න ඒ කියන්නේ ඒක සුභ වශයෙන්ද හිත අපේ පිළිගන්නේ අසුභ වශයෙන්ද? සුභ වශයෙන් පිළිගන්නවා. මේ ලේ ගොඩ, මස් ගොඩ, කටු ගොඩ මේ නේද නිබ්බන්ධව ඇඹුල් ගඳ තියෙන නේද? ඒ කියන්නේ දහඩිය ගඳ තියෙන මේ මේ තා අප්‍රසන්න ස්වභාවයේ තියෙන ශරීර පිළිබඳ සුබ නිමිත්තක් උපදිනවා. මේක මුණුපුරෙක් මිනිමිරි ගන්නත් වෙන්න පුළුවන්. එතකොට මේක නැවත දැකීමේ කැමැත් ඊළඟට ඒ ඉපදිච්ච සුබ නිමිත්ත පිළිබඳව මානසිකාරයක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන මානසිකාරය? අපේ මේ වනේ දේවල් නම් මේ වගේ වනේ දකින්න ඕනේ, මේ වගේ නේ වෙන්න ඕනේ. මේවා නැති ලෝකමටද දෙයයන්ගෙන් ලැබිච්ච දේ නේද? දිව්‍ය ලෝකේ පරාදයි කියලා ඒ විදිහට කරන මෙනෙහි කිරීම. එන්නේ මෙනෙහි කිරීම හින්දා මොකද වෙන්නේ? කාම ඡන්දය එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. සුබ නිමිත්තක් තිබීමත් ඒ ගැන නුනුවණින් මෙනෙහි කිරීම. දැන් මට මේකේ වෙනස් කරන්න තැන් දෙකක් තියෙනවා. හ්ම් වෙනස් කරන්න තියෙන තැන් දෙක තමයි අපි කතා කරේ. එක තැනක් තමයි සුබ නිමිත්ත මම අසුබ නිමිත්ත බවට පත් කරන. ඇයි අසුබ නිමිත්ත කරන්නේ? ඒක අසුබ හින්දා. හරි මනුස්ස ශරීරයේ ඇත්ත. යම් අසුබ මිනිස්ස නොකර අසුබ මිනිස්ස කියන පැත්තකින් තියන්නම්කෝ. ඇත්ත தත්ත්වය මෙහෙ කරනවා ඒකේ. ශරීරයක් ගත්තාම ඒකේ උද්දං පාද තලා අදෝ කේසමත්තකා තච පරියන්තම් පුරා නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති මේකේ බොහෝ ආකාරයෙන් පිළිකුල් සහගත දේවල් තමයි තියෙන්නේ ඉතින් ඒක එක සැරයක් දැක්කා කියලා මේ මේ වැරදි විදිහට මේක දැකීම එක සැරයක් දැකලා ඇති වුන්නේ නැහැ දෙසරයක් දැකලා ඇති වුන්නේ නැහැ තුන් සැරයක් දැකලා ඇති වුන්නේ නැහැ පිච්චෙන ගතිය ඇති වෙනවා ප්‍රාර්ථනා කරන ගතිය ඇති වෙනවා වෙහෙස ඇති වෙනවා පීඩාව ඇති වෙනවා සසර නැවතින්න උපදින්න වෙනවා කියලා ඒවා ගැන මම මෙනෙහි කරන විදිහ අපි හෙට දවසේ පොඩ්ඩක් එකක්කට සාකච්ඡා කරන්න අර 11 ආකාරයක මෙනෙහි කිරීමක් තියෙනවා ඒව ගැන අපි පොඩ්ඩක් කතා කරමු ඒ ටික අපේ ජීවිතයට එකතු කරගන්න බලාගෙන කාමච්ඡන්දේදී විතරක් එතකොට මේ වගේ දේවල් මෙනෙහි කරලා මේක නොදැකිය යුතු දෙයක් දැක්කා හරි මේ නිමිත්ත මේ සුබ සුබ හැඟීම නැත්නම් මේ වස්තුව මාව සසර යවන්න හේතු වෙන දෙයක් කියලා Tamanට දැනෙනවා. ඒ දැනෙන ගානට මේක සකස් කරගන්න ඕනේ. ඒකට එහෙම සකස් කරගත්තට පස්සේ අන්න සුබ නිමිත්ත අසුබ නිමිත්ත බවටපත් වෙනවා. හරි ඒකත් එක්කම යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ඒ ඒ හැඟීමම නැවත ඇති වෙන විදිහට සකස් කර ගැනීම. හරිද? ඒතකොට මේ ඔක්කොම කරන්න නම් ඉස්සෙල්ලාම කාමච්ඡන්දේ කාමච්ඡන්දේ විදිහට දකින්න ඕනේ. ඒකට එහෙනම් අද අපි මේ தত্ত্বය අපේ හිතේ එක සැරයක් හරි උපදින විදිහට හදන්න. හැදිච්ච ගමන් පුදුම ආසාවක් ඇති වෙයි. හරිද මං මං සාර්ථකයි කියලා හිතෙයි නැවත නැවත නැවත නැවත ඒ ගැන මෙනෙහි කරන්න එතකොට තවත් සාර්ථකයි කියලා හිතෙයි නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඊට පස්සේ ධර්ම භාෂාව හිත ඇතුලෙන් කතා කරන ගතියට එයි හරිද මං එහෙම මොකද්ද කිව්වේ කියලා බලන්න වෙනත් භාෂාවක් ඉගෙන ගත්ත අයට මේ අත්දැකීම ඇති අපි තුමු ඉංග්‍රීසි භාෂාව කියලා සිංහලෙන් කතා කර කර හිටිය අපි යම් දවසක ඉංග්‍රීසි පිළිබඳව යම් අධ්‍යයනයක් කරනවා යම් කාලයක මේක දිගින් දිගට දිගින් දිගට අධ්‍යයනය කරපුවාම ඉතින් මේක ගුරුවරු අපිට කියනවා ඔකේ යෙදෙන්න ඕන වැඩිපුර භාවිතා කරන්න ඕන කියනවා එතකොට අපි කාලයක් අරගෙන මේකම භාවිතා කරනවා භාවිතා කරනකොට ටික දවසක් යනකොට ඔක අපි හිතමු දවස් දෙකක් විතර වැඩිපුර මේ පුහුණුව කරා කියලා මොකද වෙන්නේ ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්නවා. හිතෙන්නේ දැන් ඉංග්‍රීසි භාෂාවෙන් මොන හරි දැක්කහම දැන් නිකන් ඉන්න ගමන් ඉංග්‍රීසියෙන් හිතෙන්න පටන් ගන්නවා. එහෙමද නැද්ද? නේද? අන්න ඒ වගේ ධර්මයෙන් හිතන්න පටන් ගන්න ඕනේ. හරිද? ධර්ම සංඥා වලින් හිතෙන්න පටන් ගන්න කාලයක් එන්න ඕනේ එනකොට. කාමච්ඡන්දයක් ආවා. Hm, ව්‍යාපාදයක් ආවා. තීන මිද්දෙන් මාව යට වෙලා ගියේ හැටිනේ අනිත් පැත්තට එහෙම කතා කරන්න යන්නේ නැහැ එහෙම. අනිත් පැත්තට කතා කරන්න ගියොත් හරි වැඩේ වෙන්නේ gedට කරව මාර වැඩේ උනේ නේද මට කාමච්ඡන්දයක් ආවා. ඇත්තටම එහෙම කතා කරන්න පුළුවන් නම් හොඳයි. නේද? ධර්ම භාෂාව අපිට ආව නම් බොහොම වටිනවා. නේද? නමුත් එහෙම කතා කරන්න අපිට පරිසරයක් නැහැ නේ. එතන අනිත් අය පිස්සු කියලා හිතනවනේ. ඒකෙන්ද එහෙම නෙවෙයි අපේ අතුලාන්තයෙන් ඇතිවෙන අපිත් එක්ක කරන සාකච්ඡාව ධර්ම සාකච්ඡාවක් වෙනවා නම් හොඳයි. ඒක වෙන්න නම් අර සිද්ධි ධර්මය තුලින් දකින්න ඕනේ. එහෙනම් දැන් පැහැදිලි කියලා මම හිතනවා. එකම දෙයක් මම මේ කියෝ කියෝ හිටියේ. එකම තැනක කරකුනේ හිතලමයි කරකුනේ එකම තැනක. ඇයි මේක අපේ මනසට ගියා නම් මේක අත්හදා බලන්න හිතුණා නම් මේක සාර්ථකයි මේකෙන් මට ලොකු වෙනසක් ජීවිතේ කරගන්න පුළුවන් වෙයි කියලා හිතුණා නම් කරන්න. ඒක හිතවනකන් තමයි මම මේ පැයක් තිස්සේ කරක් කරක එකම දේ කියෝගේ හිටියේ. ඒකේ ප්‍රයෝජනය දහසක් දහසක් ධර්මයන් කටපාඩම් කරනවට වැඩිය එක ධර්මයක් ප්‍රායෝගිකත්වයට ගන්න එකේ ලොකු වටිනාකමක් ලොකු වටිනාකමක් තියෙනවා. හරි? ඒ කියන්නේ අරක හොඳ නෑ කියන එක නෙවෙයි. හරි වෙන දේවල් කියෝ කියනට අරක කොච්චර වටිනවද ධර්මය ගැන කතා කරන එක. නමුත් ඒවා මතක තබා ගැනීම හෝ කතා කරනවාට වැඩි එක ධර්මයක් Tamange තුලින් නැගලා යන විදිහට හැදුවොත් මේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ලොකු වෙනසක් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ Tamange තුල තියෙන කාමච්ඡන්දය විතර නෙවෙයි හරි අපූර්ව වැඩක් වෙයි. වෙන කෙනෙක් වෙන කෙනෙක් හැසිරෙනකොටත් දැනෙන්න පටන් ගන්න අන්න කාමච්ඡන්දය ඉපදිලා. අන්න ව්‍යාපාදයක් එතන ඉපදිලා කියලා. ඊට තමන් තුළ උපදින කාමච්ඡන්ද ආදිය තමන්ට අයිති නැති බව මේවා ගැන ගවේෂණශීලී ඉන්නකොට තමයි තේරෙන්නේ. ආදරය මට ඉපදුනවා. මට තේරෙනවා කාමච්ඡන්දයක් ඉපදුනා කියලා. මට තේරෙනවා මේකේ අඩු වැඩි වීම තේරෙනවා. දැන් හතර මම මොකද මේ ගැන හේවිලෙන් ඉන්නේ. නේද? මගේ නැටිලි ඔක්කොම තියෙන්නේ මේකේ අඩු වැඩි වීම මත. නේද? වෙලාවකට මේක නැත්තරම නැති වෙනවා. වෙලාවකට අපි දන්නවනේ ආදරය කරන අය ගැන. වෙලාවකට අපි හරි ඊම ආදරෙන් ඉන්න අතර වෙලාවකට අපිට හිතෙන්නේ මොකද? නැති එකමයි හොඳ මලවදේ කියලා හිතනවා නේද ආයතරයක් ඕනේ කියලා හිතනවා ආය ඕනේ කියලා හිතනවා ඉතින් මේ මේ පද පෙරලිය නේද මේ මුළු ජීවිතේම යන්නේ නේ ඉතින් ඒවත් එක්ක මේවා තේරුම් අරගෙන ජීවත් වීම තේරුම් අරගෙන ජීවත් වෙන කෙනා ඊටා නිවැරදි සංසුන් ඇත්ත දකින ජීවිතයක් අත්දකින යාගේ ජීවිතේ නේද තේරුම් අරගෙන ජීවත් වෙන කෙනා ඇත්ත දකින ජීවත් වෙනවා හරි ඒක මේ මේ ගෙවල් දොරවල් ඇරලා දාලා යන්න ඔක්කොටම පැවිදි වෙන්න කියලා කියනවනේ මේ. හැත දක්මින් ජීවත් වෙනවා කියන්නේ ඊටාව निराවුල් ජීවිතයක්. ඒක සහනශීලී ජීවිතයක්. නේද? තේරුම් අරගෙන ජීවත් වීම. ඒකද මේ වටිනා ධර්මය තමන්ගේ තුළට ඇතුල් කරගන්න, ඒ ඇතුල් කරගන්න අපිට බුද්ධෝත්පාදක කාලයක විතරයි මේ ආවාදන සාසන ලැබෙන්නේ. ඒකද මේ මේ අවස්ථාවේ තියෙන වටිනාකම. මේ ලැබිලා තියෙන කාලයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන නිවැරදි සිතුවිලි තමන්ගේ සිත තුළින් නැగిලා එන විදිහට සිත සකස් කරගන්න. ඒ ආකාරයට මේ තමන්ගේ සිත සකස් කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.